තෙරුවන් සරණයි හේතු සූත්‍රය සංගීත නිකායේ පස්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 17 වෙනි ග්‍රන්ථයේ 19 වෙනි පිටුව හේතු සූත්‍රය මහණෙනි සම්බෝධියෙන් පෙර බුදු බවට නොපැමිණි බෝසත් වූම මට මේ සිත විය. පුබ්බේව මේ භික්කවේ සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධි සත්තසේව සතෝ ඒතද හෝසි. ඒ කියන්නේ බුද්ධත්වයට පෙරත් සම්බෝධියෙන් පෙර බුදු බවට නොපැමිණි ඒ බෝසත් අවදීයේදී බුදුන් වහන්සේට මෙවැනි සිතක් පහළ වූ බව සඳහන් කරනවා. ඉදපා වැඩිම පිණිස කුමක් හේතුද? කෝනුකෝ හේතුකෝ පච්චයෝ ඉදුපා බානායාති. ඉදුපා වැඩුම පිණිස කුමක් හේතුද? කිමෙක් ප්‍රත්‍යදයි. මානෙනි ඒ මට මෙබඳු සිතෙක් විය. මෙයි මහන තෙමේ ඡන්දේ නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංකාරයෙන් යුත් ඉර්ධිපාදයේ වඩයි. මෙසේ මාගේ ඡන්දේ ඊතා සැඟවුනේ නොදවන්නේ. ඊතා දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේ. ඇතුළත හැකුළුනේ නොදවන්නේ. පිටත විසුරුනේ නොදවන්නේ පෙර යම්සේනම් පසුත් එසේය පසු යම්සේනම් පෙරත් එසේය යට යම්සේනම් උඩත් එසේය උඩ යම්සේනම් යටත් එසේය දහවල යම්සේනම් රැත් එසේය රෑ යම්සේනම් දහවලුත් එසේය පසු පෙර හැඟීම් ඇත්තේද වෙසෙයි මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. මේ ඉදිපාද සංයුත්තේ අපිට දකින්න ලැබෙන සූත්‍රයක්. එතකොට මේ හේතු සූත්‍රය තුල සඳහන් වෙන්නේ සතර ඉර්ධිපාද ගැනයි. ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශන. ඔබ දන්නා සතර ඉර්ධිපාද. මෙතන බුදුන් වහන්සේ ද අපි කිව්වා ඔබට මේ සිතට එන අරමුණේ සත්‍ය දකින විට මේ සත්‍ය ඥානයේ තියෙන යෝගාචරයේ ඒ කියන්නේ සුතමේ ඥානයේ තියනවා කියන්නේ බාහිර ඇත්ත වෙන්නේ නැහැ. එන අරමුණු සත්‍ය දකිනවා. විඥාන මායාවට රැවටෙන්නේ නැහැ. බාහිර මේ මොහොතේ හටගත්ත සිත පොත දකින්න සිත සත්‍යයක් නොවන බව. ඒ සිතේම හටගත්ත සිතුවිල්ලක් බව. පේනව නෙමේ හිතනවා කියන බව. මේ මාර්ගයේ යන කෙනාට හොඳින් දක්න ලැබෙනවා. අපිට බාහිර තියෙන ලෝකයක් හම් වෙන්නේ නැහැ. අපි අසුරු කරන්නේ විඤ්ඤාණ මායාව. අපි හිතන දේවල් බාහිර නැහැ. බාහිර නැහැ කියන අන්තයට යනව නෙමෙයි. ඇත නැත අන්ත වලින් මිදුණු දහමක් කියන්නේ ඒක තියෙනවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි. එහෙමනම් මේ සම්භූත වෙනවා කියන දහම හේතු පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධති. මේ හේතු ඵල දහම. ඉතින් දකින්න මහා නුවණක් තියෙන්න ඕනි. මේ හේතුඵල ධම අපිට ඕන ඕන විදිහට දැන් අපිට මේ ධර්මයේ දේශනා කරන බොහෝ අයගෙන් අහන්න ලැබෙනවා. මේ කර්මය, මේ ඵලය, මේ හේතුඵල. එහෙම එකක් නෙමෙයි. මේ හේතුඵල ධම බුදුන් වහන්සේ ගලපන්නේ මේ ආයතන වලින් එන ශබ්ද වර්ණ ගන්ධ රස පහස ඒ ආයතන වලින් එන ඒ ශබ්දේවත් වර්ණේවත් ගන්ධේවත් රසවත් උණුසුම සීතලවත් ඒ හේතු වුණාට ඵලේ නම් ආත්මයක් බවයි. හැබැයි මේ ආත්මය කියන ඵලය හැදිලා තියෙන ශබ්දයෙන් වර්ණයෙන් ගන්ධයෙන් රසයෙන් උණුසුම සීතලෙන් වෙන මේ පංචායතන අතර වෙන අරමුණු වෙන තැනක් ద్వාරයක් නැහැ අපිට දැනෙන්නේ කන්ට දැනෙන්නේ ශබ්දයක් නාසයට දැනෙන ගන්ධයක් ඇසට දැනෙන්නේ වර්ණයක් දිවට දැනෙන්නේ රසක් හංකඩේට දැනෙන්නේ උණුසුම සීතල මේ කොහෙවත් ආත්මයක් කොහෙවත් නැහැ. shabdaya ආත්මයක්ද නැහැ. වර්ණ ආත්මයක්ද? නැහැ. ගඳ ආත්මයක්ද? නැහැ. රස ආත්මයක්ද? නැහැ. උණුසුම සීතල කියන්නේ ආත්මයක්ද? ඒත් නැහැ. එහෙමනම් මේ ආත්මයක් කොහෙද තියෙන්නේ? අන්න අනාත්ම ධර්මයේ තමයි හේතුඵල ධම කියන්නේ. කර්ම භූමියේ කර්ම කර්මඵලයේ තියෙන නම් දෙයක් තියෙන්න ඕනේ. යමක් තිබ්බොත් තමයි පින් කරගන්න හරි පව් කරගන්න හරි අර අපි කියන්නේ දෙයක් තියෙන්න ඕනේ කියලා. එහෙනම් දෙයක් තියෙන භූමිය, බාහිර ඇත්ත කරගත්ත භූමිය, කර්ම භූමිය. ඒක මිත්‍යා දෘෂ්ටික භූමිය. ධර්මයේ නොදන්න අසෘතවත් පෘ탁ජන භූමිය තමයි කර්ම භූමිය. හැබැයි හේතුඵල ධහම කියන්නේ බුදුවරයෙක් ලෝකෙට ලෝකෙට හෙළි කරපු ධර්මයේ හේතුඵල ධර්මයයි. යේ ධම්මා හේතුබ්බගව තේසං හේතුන් තථාගතෝ කියනකොට ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි. මේ අස්සජි මහරහතන් වහන්සේ කියන්නේ. තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරනවා. ඒ කියන්නේ අනාත්ම ධර්මයක් දේශනා කරනවා කියන එකයි ඔකේ තේරුම. මේ ධර්මය හරිය නිර්මලයි. ඒ දකින්න පුළුවන් නම් ඕනම දෙයක් මේ ධර්මයට අගමුල මැද හොඳින් ගලපලා පැහැදිලි කරන්න පුළුවන්. මේ ධර්මයේ තුල තියෙන්නේ ඇත්තටම මහෝපදේශ හතර. චතුරාර්ය සත්‍ය සිව්සස් මේ ධර්මයේ තියෙන්නේ. හේතුඵල ධම කියන්නේ චතුරාර්ය සත්‍ය ධම පටිච්චසමුපාද ධම්මේසු ධම්මං කියපු. පටිච්චසමුපාද ධර්මයේ. පටිච්චසමුපාද ධර්මයේ කියන්නේ දෙයක් නැති බවයි. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ මේ තිබුණු මේ උපදුණු කල්ලි මේ උපදී මේ නිරුද්ධුණු කල්ලි මේ නිරුද්ධ වේ මේකේ තේරුම දෙයක් නැති බවයි පොත කියන්නේ දෙයක්. නමුත් අපි shabdayak වර්ණයක් එකතු වෙන එකක් තමයි ওই පුංචි දරුවට පොත කියන සිත ඇදිලා තියෙන්නේ. අපි ඒක පෙන්වුවා ඔබට. ඔබට අහනකොට අහනකොට දැනේවි ඒ සත්‍ය කුමක්ද කියලා. දැන් මේ 이르දි සංයුත්තේ තුල මේ හේතු සූත්‍රයේ බුදුන් වහන්සේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න හැටි පැහැදිලි කරන්නේ. ඇත්තම කිව්වොත් සතර ඉරියව්වෙම මේ සත්‍යයට අවදි වීමයි 이르දිපාද වඩනවා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නේ රැවටිලානේ. සතාසි උපාවා පවා ඕනම පෘථග්ජන ඒ කියන්නේ ධර්මයක් අවබෝධයක් නැති ඕනම කෙනෙක් ඉන්නේ ලෝකේ ඇත්ත කරගෙන. ඔක පෘථග්ජන භූමිය. සතාසි උපාවේ ඉන්නේත් එතනයි. හැබැයි මේ බෞද්ධය කියලා කියන්නේ භව නිරෝධයක් දකිනවනම් දෙයක් නැති බව දකිනවනම් හැබැයි සතර ඉරියව්වෙම බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරන මේ හේතු සූත්‍රයේ දවල් රෑ සෑම ඒ කියන්නේ ඒ කියන්නේ සතර ඉරියව්වෙම සෑම මොහොතෙම සත්‍ය දකින්න නම් අන්න එතනයි 이르දිපාද ඒ 이르දිපාද තියෙන නිසා තමයි ඒ සත්‍ය දකින්නේ. එහෙනම් මේ හැම මොහොතෙම දකින්නේ කුමක්ද? දෙයක් නැති බවයි. එතකොට සත්වේ පුජ්‍යලයක් සත්පුජ්‍යල දෘෂ්ටියක් නැහැ. ආත්ම කතාවක් නැහැ. තියනවා කියලා දැනෙන ඉත්තත්වයක් නැහැ. ඉතින් මේක සිතුවිල්ලක් වෙන්න බෑ. විඥාන මායාවක් තමයි සිතුවිල්ලක් කියන්නේ. අපි අපි මුලින් මේ ධර්මය අසා දැනගත්ත ධර්මය කියන්නේ දැනුමක්. ඕනම කෙනෙක් මුලින් මේක දැනුමටයි දැනගන්නේ. හැබැයි පස්සේ ඒ මේ එයාට මේක දැනෙන්න ගන්නවා. සාන්දිටික වෙන්න ගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. අන්න එතනයි කෘත්‍ය ඥානය කියලා කියන්නේ. සත්‍ය ඥානය ඇතිහුටයි කෘත්‍ය ඥානය කෘත්‍ය ඥානය ඇතිහුටයි කෘතඥානය. සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරම් කියලා චතුරාර්ය සත්‍ය 12 ආකාරයත් එතනමයි ඔබට දකින්න ලැබෙන්නේ. එතකොට දැන් අපි බලමු හේතුඵල සූත්‍රය තුල හේතු සූත්‍රය තුල බුදුන් වහන්සේ මේ සතර ඉරියව්වෙම ඡන්ද චිත්ත විර විමර්ශා කියන මෙන්න මේ සතර ඉරිදිපාද වැඩෙන ආකාරය වැඩෙන ආකාරය මේක වඩනවා කියනට වඩා අර අපි දන්නවා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මුල් අවස්ථාව. හැබැයි බල ධර්ම කියන්නේ ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙන අවස්ථාවක් වෙනවා. ඒ බල ධර්ම අවස්ථාව. හොඳයි. එහෙමනම් අපි බලමු බුදුන් වහන්සේ මේ මොකද්ද කියන්නේ? ඉදුපා වැඩුම පිණිස කුමක් හේතුද? කිමේ ප්‍රත්‍යද? අර හේතු ඵල හේතු ප්‍රත්‍ය. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය. දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ ධර්මයේ. එතකොට මේ මහා නැතේ මේ ඡන්දය නිසා පැවති ඉදුපා ඡන්දය නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංකාරයෙන් යුත් ඉදුපාදයේ වඩයි. ආ ඡන්දය නිසා පැවත ඡන්ද අපි දන්නවා ඉදුපාද කියන්නේ ඡන්ද චිත්ත වීර විමර්ශා. එතකොට මේ ඡන්දය කියන එක අංගයක් අරගෙන බුදුන් වහන්සේ දැන් මේක පැහැදිලි කරනවා. ඡන්දය නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංකාරයෙන් යුත් ඉදුපාදයේ වඩයි. අපි ඔබට මීට කලින් ඥාන සූත්‍රයේ පැවසුවා මේ අපි මේ අපි 이르දිපාද කියලා කියනකොට ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ කියන මෙන්න මේ වචනේ තමයි බුදුන් වහන්සේ පවසන්නේ. ඒතර ඡන්ද කියන්නේ කැමැත්ත. ඒතර මේ සත්‍ය දකින්න තියෙන කැමැත්ත. චිත්ත කියන්නේ ඒ සත්‍ය සිතට එන අරමුණේ සත්‍ය දකීම. චිත්ත. ඡන්ද චිත්ත එතකොට ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදපාද කියනකොට එතකොට ඡන්දය කියන්නේ කැමැත්ත සමාධි කියන්නේ එතකොට ඒ අනිමිත්ත සමාධිය ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන සමාධිය ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත. එතකොට මේ සවිතක්කයි සවිචාරයි. ඒ කියන්නේ අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ. අරමුණ ඇත්ත වෙන්නේ නැහැ. අරමුණට රැවටෙන්නේ නැහැ. ගඟ ගලන අතට ගලනවා නෙමේ. අනුසෝතේ නෙමේ. ඒතර සත්‍ය දකින්නවා කියන්නේ මේ සිතට අරමුණක් යනකොට ඒක බාහිරත් නැති බව, සිතෙත් නැති බව අන්න ඒ ධර්මයේ තුලම ඔහුටම සාන්දිටිකයි ප්‍රත්‍යක්ෂයි. එහෙමනම් එතනයි ඡන්ද සමාධි ප්‍රධාන සංකාර. ප්‍රධාන සංකාර කියන්නේ එතරම් සකස් වීමක් තියෙන. සංකතං. සංකාර සංකාරාත්තාය සංකතං අபிසංකරෝති සංකතං. එතකොට ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාද භාවයේදී එතකොට මෙතන මේ 이르දිපාද කියන්නේ එතකොට මේ සිතට එන අරමුණේ ඒ සත්‍ය ඥානෙ තියෙනවා නම් ඒ සත්‍ය ඥානෙ දැකීම ප්‍රජානාති ඒ සමාධි අනිමිත්ත සමාධිය ඒ සංඛාරයේ ප්‍රධාන සංඛාරයේ අන්න ඉදිපාද. එතකොට 이르දිමත් ස්වභාවය කියන්නේ මේ මේ විඥානේ කොහෙවත් පතිත වෙන්නේ නැහැ අපපටිතිතයි අනිදස්සනයි. බාහිරත් එහෙම දෙයක් නෑ. දැන් අපි අපිට පේන බිත්තිය. බාහිර බිත්තියක් තියෙනවද? නෑ. ඒතර හිතේ බිත්තියක් තියෙනවද? ඒත් නෑ. ඒතර බිත්තිය කියන වටිනාකමයි නැති වෙන්නේ. අපි ওই විදිහටම ගමු දරුවා. දැන් දරුවා කියන්නේ ඇත්තටම શબ્දය වර්ණය විතරයි මෙතන ගත්තොත් චිත්තයක් විදිහට. එහෙම වුණොත් එතන දරු සංඥා අර වටිනාකම නැති වෙනවා. අර තියෙන අපේ ගින්න පිච්චෙන ගතිය නැති වෙනවා. අපි දරු තණ්හාව කියලා තියෙනවානේ දරුවටත් තණ්හාවක් තියෙනවානේ බන්ධන බලයක් තියෙනවානේ අන්න අර තණ්හක්කයෝ නිබ්බානෝ කියන මග යනකොට මේ වෙනද විදියටම පේනවා. වෙනද විදියටම ඇසුරු කරනවා. හැබැයි කිසි කෙනෙකුට පෘථග්ජනයෙකුට මේක හොයන්න බෑ මේ රහතන් වහන්සේගේ ස්වභාවය. හැබැයි සියල්ලෙන් මිදිලා. මෙන්න මේ සියල්ලෙන් මිදෙන්නේ සත්‍ය දකින්න නිසායි. ඒ කියන්නේ මේ සිත කියන එක ශබ්ද වර්ණ හැදෙන එකක්. ඒක ආත්ම කතාවක් නෙමෙයි. ඔන්න ඔය අවබෝධය ඇති වුනහම කන්නාඩියේ දෙයක් නැති බව අපිට අවබෝධයි. නමුත් සියල්ලම පේනවා. මෙන්න මේ වගේ ඇත්ත ලෝකෙත් අපිට සියල්ලම හමු වෙනවා. අපි කටයුතු කරනවා. නමුත් සත්‍ය දැකලා මිදිලා. පුංචි දරුවෙක් එක්ක අම්මා කෙනෙක් සෙල්ලම් කරන්නේ තමන්ගේ අවබෝධය නැති වෙලා නෙමෙයි. පුතේ මේ මේකේ සීනි මදි තව ටිකක් දාන සෙල්ලම්ගේ සෙල්ලම් කරන්න. මෙන්න මේ වගේ තමයි පෘ탁ජන භූමියේ මේ අසෘතවත් පෘ탁ජන භූමියේ මිනිසු සමග කටයුතු කරන එක රහතන් වහන්සේ හරි පොඩි ළමයි එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. අර අම්මා කෙනෙක් තමන්ගේ දරුවොත් එක්ක හැසිරෙනවා වගේ. බුදුන් වහන්සේමයි මේ උපමා ගැන හරපාන්නේ. මෙන්න මේ 이르දිපාද සංයුත්තේ 이르දිපාද වැඩෙන තැනත් මෙන්න මේ වැනි සත්‍යයට අවදි වෙනවා කියන්නේ ඇත්තටම කිව්වොත් මේ තියෙන ලෝකේ මිදීමක් තියෙනවා. මෙලවත් මිදිලා එලවත් මිදිලා දෙලොවම සමවාසය කරන ස්වභාවය මෙතන තියෙනවා. නෙළුම්පතේ දියබිද නොගැටි නොඇලී තියෙනාසේ රහතන් වහන්සේ මෙලවත් මිදිලා එලවත් මිදිලා දෙලොවම සමවාසය කරන. මෙන්න මේ ස්වභාවය මේ 이르දිවල තියෙනවා. මේ 이르දිය කියන්නේ දැන් ඔබ ඇවිදිනවා. දැන් ඇවිදින කෙනෙක් ඉන්නවද? හිත ඇවිදිනවා කිව්වට හිතට ඇවිදින්න පුළුවන්ද? බෑ. හිත තිබහයි කිව්වට හිතට වතුර බොන්න බෑ. හිත බඩකිනි කිව්වට හිතට බත් කන්න බෑ. හිත ඇවිදිනවා කිව්වට හිත ඇවිදලත් නෑ. හිත ඕනම දෙයක් ඔබ අම්මා කෙනෙක් වේවා කුස්සියක උයනව වේවා එළවලු කපනව වේවා ඔය කිසිවක්ම මේ සිත කරනවා නොවේ සිත හිතනවා පමණයි. එතකොට මෙන්න මේ 이르දිය ඇති වෙන්නේ මෙන්න මේ මිදීම තුලයි. අවබෝධඥානයක් මේ කතා කරන්නේ සංකිතේ නිබ්බිදාය. එතකොට මේ කතා කරන්නේ සත්‍ය අවබෝධයක්. මේ තුල මිදීමක් මේ මිදීමයි ඒ මහා සුවයටපත් වෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට දැකලා අපි ආවොත් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත්ෝ ඉදිපාද කියනකොට මෙසේ මාගේ ඡන්දය ඊට සැඟුණේ නොදවන්නේ. ඒ කියන්නේ මේ ඡන්දේ මේ මේක සැඟුණේ නොදවන්නේ ඊට දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේ. ඒක ඊට දැඩි කරගත්තොත් ඒකත් උපාදාන වෙනවා. මේ ඕනකමක් තිබුණ නැත්නම් ඒ තරමුණු ප්‍රකට වෙලා ඒක දකින්න බෑ. ඒතර මෙන්න මේ මෙතන ඊටා දැඩි කොට නොගවන්නේ. ඒක ඇතුළත හැකුළුනේ නොදවන්නේ පිටත විසිරුනේ නොදවන්නේ. දැන් බාහිරට ගිහිලා හිත විසිරිලා නම් ඒත් මේ සත්‍ය පේන්නේ එතකොට හිත අභ්‍යන්තරයේ එක එක සිතුවිලි ගොඩ නැගෙනවා නම් ඇකුළුනේ වේවා. ඒත් නොද මේක පේන්නේ මේ සත්‍ය දකින්න බැරි වෙනවා. එහෙනම් සත්‍ය දකින්නේ සාමාන්‍යයෙන් ඒ පිටත විසිරුනේ නොදවන්නේ ඒ අරමුණේ මේ මොහොතේම පෙරපසු නොවි සත්‍ය දකින්න විටයි. පෙර යම්සේ නම් පසුත් එසේ. ඒ කියන්නේ ඔබ හැම මොහොතේ මේ සත්‍ය දකිනවා. ඒ පෙර යම්සේද පසුත් එසේ. ඒත් දකිනවා. ඊගාව සිතත් දකිනවා. එනේන සිත දකින එක. පෙර යම්සේ නම් පසුත් එසේ. පසු යම්සේ නම් පෙරත් එසේ. යට යම්සේ නම් උඩත් එසේ. උඩ යම්සේ නම් යටත් එසේ. ඒ විදිහටම කියනවා දහවල යම්සේ නම් රැත් එසේ. රෑ යම්සේනම් දහවලුත් එසේ. පසු පසුපෙර හැඟීම් ඇත්තේද වෙසෙයි. ඒ කියන්නේ සමව වාසය කරනවා කිව්වේ මේ හැම මොහොතෙම සත්‍ය දකිමින් වාසය කරනවා. ඒක අපි කිව්වේ අරහත් සමාධියේ සතරේ රියව්වෙමයි කියලා. ඒකයි අපි කිව්වේ ශුන්්‍යත විහරණේ සතරේ රියව්වෙම ඉද බික්ක වේ බික්කු. මේ ශාසනයේ භික්ෂුවක් වෙන්න එතන. මෙතන ඇත්තටම කිව්වොත් ඔබ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මෙතනදී අදාළ වෙන්නේ ඔබට සිතක් තියෙනවා. ඒ සිතේ ඔබ සත්‍ය දකිනවා. ඔබ ඒකාන්තයෙන්ම සුගති පරායනයි. ගිහි වේවා පැවිදි වේවා. ඔබ දන්නවා කුක්කුට මිත්තා කියන්නේ වැඩි කාන්තාවක්. තමන්ගේ ස්වාමියාට මස් ටික උයලා දෙනවා. දුනුයිතල හදලා දෙනවා. හැබැයි සෝතාපන්නයි. ඒකෙන් අපිට වැටහෙනවා ඔබ කුමන රැකියාවක් කරත් කුමන වෘත්තියක් කරත් කොයි විදියට හැසිරුණත් මේ ධර්මයේ දන්නවා නම් දන්න උටයි දැනගත්ත උටයි අන්න සසර දුකෙන් මිදීම තියෙන්නේ. ඒකාන්තයෙන්ම සුගතිපරයි. ඒ කියන්නේ යම් කිසි ඔහුට දැනෙනවා නම් ආත්ම ස්වභාවයක් මේ ආත්ම භාවයේ නිවනටපත් වෙලා නැතිනම් ඒ දුගතියකට නම් වැටෙන්නේ නැහැ. ඒකට හේතුව ලෝකයක් නැති බවට ආත්මයක් නැති බවට ඒ එතන ප්‍රත්‍යක්ෂයක් තුල ඒ අවබෝධය තුළ සංඥාවක් සකස් වෙන්නේ නැහැ. නැති ලෝකෙක මොන සංඥාද? මේව සේරම සිතුවිලි. චිත් එක කොහෙන්ද ලෝකයක්? චිත්තේන නීයති ලෝකේ දැකලා මිදෙනවා කිව්වේ ඒකයි. දැන් මෙන්න මේ වචන ටික බුදුන් වහන්සේ මේ මෙතනදී පෙර යම්සේද පසුත්තේසේ පසු යම්දේද පෙරස්සේසේ දහවල යම්සේද රැහවලත් එසේ රැය යම්සේද දහවලුත් එසේ උඩ යම්සේද යටත් එසේ මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ සතර ඉරියව්ව මේක දකිනවා මේ මේ ඊර්ති පාද සංයුත් ඒක පෙන්නනවා. මේ හේතු සූත්‍රයත් ඒ දෙම මනාකොට පෙන්නනවා. අපි එක සූත්‍රය තුලින්ම ගත්තොත් බුදුන් වහන්සේ එතකොට කෝනුකෝ හේතුකෝ පච්චයෝ ඉදිපාද භාවේති තස්ස මයං භික්කවේ ඒතද හෝසි ඉද මේ චන්දෝ නච අතලීනෝ භවිස්සති නච අතිපග්ගහිතෝ භවිස්සති නච අජත්තං සංකිට්ඨෝ භවිස්සති නච බයිද්දා වික්කිට්ඨෝ භවිස්සති පච්චා පුරේ සංඤීච විහෙරති අන්න විහරණේ සංඤීත විහෙරති සංඥාව ප්‍රකට වෙන්නේ නැහැ සංඥාවේ සංඤී මෙතන පච්චා පුරේ සංඤීච විහෙරති ඒතර මේ සංඥාව තමයි අපි කියව විඥානය කියලා. නමුත් මේ මිදීමම මෙතන පෙන්නනවා. ඒ සංජීත විහෙරති කියන එක ඊගාවට පැහැදිලි කරනවා. යතෝ පූරේ තතපච්චා යතපච්චා තතපූරේ උඩ යම්සේද යටත් එසේ අර යට යම්සේද උඩත් එසේ ඒ විදිහටම කියනවා යතා පූරේ තතා පච්චා යතා පච්චා තතා පූරේ එතකොට පෙර යම්සේද පසුත් එසේ ඒ කියන්නේ මේ මේ හැම මොහොතේම මේ සිත මිදිලා තියෙන්නේ. පසු යම්සේද පෙරත්සේ යත අදෝ තත උද්දං යත උද්දං තත අදෝ උඩ යම්සේද යටත් එසේ යට යම්සේද උඩත් එසේ යත දිවා තත රත්තින් යත රත්තින් තත දිවා දිවා කල යම්සේද රැයත් එසේ රාත්‍රී කාලයේ යම්සේද දහවලුත් එසේ හැම මොහොතෙම සතර ඉරියව්වෙම මිදිලා වාසය කරන එකයි එහෙනම් මේ ඉර්ධිපාද වැඩුණා කියලා කියන්නේ. එතකොට වීර ඉර්ධිපාදයත් ඒ විදිහටම ඡන්දය කියන්නේ මේකේ අපි අර වචනයක් විදිහට අපි දැක්කොත් මේකේ වීරය කියන්නේ වීරය, ඡන්දය කියන්නේ කැමැත්ත. එතකොට චිත්ත කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න එක. එතකොට විමර්ශාව කියන්නේ ඒ විමර්ශනේ, ඒ මෙනෙහි කිරීම. එතකොට සතරටම එකම විදිහටයි පැහැදිලි කරන්නේ. විමංසාච අපි අන්තිමෙක ගත්තොත් ඒ විදිහට ඡේද හතරක් පෙන්නනවා. විමංසාච නිසා විමංසාව නිසා පැවති සමාධියෙන් ප්‍රධාන සංකාරයෙන් යුත් ඉදිපාදේ වඩයි. මෙසේ මාගේ විමංසාව ඊතා සැඟවුනේ නොදවන්නේ. ඊතා දැඩිකොට ගන්නාලද්දේ නොදවන්නේ. පිටත විසුරුනේ නොදවන්නේ. පෙර යම් බදුනම් පසුත් එසේ. පසු යම් බදුනම් පෙරත් එසේ. යට යම් බදු නම් උඩත් එසේ. උඩ යම් බදු නම් යටත් එසේ. දහවල් යම් බදු නම් රැත් එසේ. රෑ යම් බදු නම් දහවලුත් එසේ. පසුපෙර හැඟීම් ඇත්තේද වෙසේ. මෙසේ විවෘතු හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුණු සහිත සිත වඩයි. මේ ඉදිපාද වඩන ආකාරය. එතකොට එතනදී අපි සූත්‍රයේ විදිහට ගත්තොත් අර විදියමයි එතකොට විමර්ශාව මෙතනදී මේ 이르දිය එතකොට විමර්ශා සමාධි සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඉති මේ විමර්ශා නච ඉතිලිනා භවිස්සති. නච අතිපග්ගේතා භවිස්සති. නච අජත්තා සංකිත්තා භවිස්සති. නච බහිද්දා විකිත්තා භවිස්සති. පච්චාපූරේ සංඤීත විහෙරති. ඉතින් මේ සංඤී කියන්නේ සංඥාව. මේ සංඥා සුකුම ස්වභාවය අපි කෝ නිරෝධ සමාපත්තියේ සංඥා වේදනා නිරෝධේ ඒ සංඥාමය වේදනා අපි කොහොම වෙන් කරන්න බෑ. මේ හොඳට අපි පැහැදිලි කරා ප්‍රායෝගික පැත්ත. වගේම සංඥා සුකුම ස්වභාවය නිරෝධ සමාපත්තිය. මෙතරත් සංඤී ච විහෙරති. කියන්නේ සංඥාව ප්‍රකට වෙන්නේ නැති ඒ මිදීම සත්‍ය දකින්න විටයි සිද්ධ වෙන්නේ. සත්‍ය ඥානය ඇති උටයි මේ සියල්ල. ඉර්ධිපාද වැඩෙන්නේ නැහැ සත්‍ය ඥානය නැතුව. එහෙනම් සත්‍ය ඥානය මෙතන ප්‍රධානයි. යත පූරේ තත පච්චා. පෙර යම්සේද පසුත් එසේ. යත පච්චා තත පූරේ. කියන්නේ පසු යම්සේද පෙරත් එසේ. යත අදෝ තත උද්දං. යට යම්සේද උඩත් එසේ. එතකොට යත උද්දං තත අදෝ උඩ යම්සේද යටත් එසේ. එතකොට යතා දිවා තතා රත්තින් දිවා කාලේ යම්සේද මේ සිත කටයුතු වෙන්නේ ඒ මිදීමක් තුළද රාත්‍රී කාලෙත් එසේය. එතකොට යතා රත්තින් තතා දිවා රාත්‍රී කාලෙත් දිවා කාලෙත් සතර ඉරියව්වෙම මේ සිතේ සත්‍ය දැකලා මිදෙන අයෙක් වේනම් කෙනෙක් පුජ්‍යලයක් නැහැ. මිදීම තුල ආත්ම ස්වභාවයකුත් නැහැ. ඇත්තටම කොහොත් 이르දිමේ ස්වභාවයයි. මෙයයි 이르දී මෙයයි සත්‍යමේ ඉර්ධිය. මේ ඉර්ධිය අපි ඉස්සරහට කතා කරමු තවත් හොඳින් ඔබට දකින්න ලැබෙයි. ඉති විවට්ඨේන චේතසා අපරියෝදේන සප්ප භාසං චිත්තම් භාවේති. එතකොට මේ විදිහට මේ සිත භාවේති කියන්නේ මේ භාවිතා කරනවා නම් බෞලී කතා වෙනවා නම් නිතරම ඔහු මෙනෙහි වෙනවා නම් නිතරම ඔහු ධර්මයේ තුල කටයුතු සිද්ධ වෙනවා නම් ධම්මං විනා නත්ති පිතාච මාතා කිව්වේ ධර්මයේ විනා මවෙක්ද පියෙක්ද නැත. බුදුන් වහන්සේ මේ ධර්මයෙන් මනාවකට පෙන්නනවා. ධර්මය කියන්නේ දෙයක් නෙවන බව. දෙයක් නැති තැන මහා සාන්ත සෝයයි. දෙයක් තියෙන තැන හරි වෙහෙසයි. දරතයයි, විඩහවයි. එනම් මේ ආත්ම ස්වභාවයේ දෙයක්මයි. දෙයක් නිරූපණයයිද ඒ ආත්මයයි. එනම් මේ ආත්ම අනාත්ම ධර්මයයි. සියල්ලේ මිදීමයි. නහි ජාතු ගබ්බසේයන් කියුවේ මේ සත්‍ය දකිනා නැවත උප්පත්තියක් නැහැ. මේ අවසානාත්ම භාවයයි. මේ අපගේ අන්තිමාත්ම භාවයයි. මේ සසර දුක්ඛේ කෙලවරයි. ඉතින් මෙන්න මේ දකින්න මේ ඉර්ධිය තියෙන්නේ අන්නේ සත්‍ය දකින්න අයටයි. මහණෙනි මහණ මෙසේ සතර ඉර්ධිපාද වැඩු කල්ලි මෙසේ බෞල කළ කල්ලි නන් වැදෑරුම් ඉදිරිද ආනුභාව කරයි. එකක්වද බොහෝ ඇසුරුවේ බොහෝ ඇසුරුවද එකක් වේ. පළට බව සැඟවුණු බව විඳි. බිතෙන් පිටට පවුරෙන් පිටට පවුවෙන් පිටට අහසෙයිමෙන් නොගැටෙමින් යේ පොළවේදී මෙන් දියේමෙන් මතුවේ කිමිදී පොළවේයිමෙන් නොබිදෙන දියේ පියාපත් ඇති ලීනේකුමෙන් ආසෙයිද පළගින් යුතුව ඇති මේ පළඟින් යුතුව ගමන් කෙරේ. මෙසේ මහත් 이르දී ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනද අතින් පහසින් පිරිමදින්නාසේ බඹලවතෙක් කයින් වශයෙන් පවත්වයි. අපි ඔබට පැවසුවා මේ සියල්ලම සිතම බව. 31 ලෝක ධාතුවම සිතම බව. බාහිරින් බාහිරින් වාන යන්න එපා කියන්නේ. රෝහිතත් ලෝකේ බාහිරින් වාන එපා. සිත තුලින් දකින්න. මේ රෝහිතත් වර්ගය අපිට හමු වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ හැම මොහොතෙම මෙය පෙන්නනවා. මේ සියල්ලම සංඥාවක්. චිත්තයක් ඇසුරු කරන්නේ. එහෙනම් මේ සංඥා ස්වභාවයයි සකස් වෙන හේතුව. දැන් බුදුන් වහන්සේ මේ ඉර්ධිපාද මෙතනදී මේ ඡේදය තුල පෙන්නනවා. මේ ඉර්ධිමේ ස්වභාවය තුල දෙයක් ප්‍රකට වෙන්නේ ඉර, හඳ, ගහ, කොළ, ගංගා, ඇලදොළ මේ කිසිවක් මේ සියල්ල සිතමයි විඥාන මායමයි එහෙමනම් ඔබ සඳහිරු අතින් පිරිමදින්නාසේ ඔබගේම සිතින් මේ සියල්ල පිරිමදිනවා. ඔබට මේ 이르දිපාද සූත්‍රය තුල හමු වෙන්නේ දැන් බොහෝ අය හිතනවා මේ 이르දිපාද කියන්නේ 이르දි කියන්නේ මේ හඳ අතින් අල්ලනවා, ඉර අතින් අල්ලනවා. දැන් බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා. මේ සිත තුලින් මේ සියල්ල දකින්නේ තිස්සෙක් ලෝක ධාතුවම සිත තුළින් දකිනම් මේ 이르දිපා වඩනවා නම් මේ සිතමයි. ඔබ දැස් ඔබගේ සිතම නෙමේද ඇමරිකාවක් තියනවා කියන්නේ. ඔබගේ සිතම නෙමේද ජපානයක් තියනවා කියන්නේ. ඔබ ඇමරිකාවේ ගිහින් තියනවා. ඔබ ජපානට ගිහ එහෙම යන්න යන්න අවශ්‍යද? සිතින් නෙමේ සේරම තියෙන්නේ. ඔබ හිතන්න ඔබ රුවන්වැලි සෑයට ගියා කියලා. ඔබ හිතන්න දැන් රුවන්වැලි සෑය ගාව ඉන්නවා කියලා. ඔබ හිතන්න දැන් වඳිනවා කියලා. ඔබ රුවන්වැලි සෑයට ගියත් එතන වැන්දත් ඇස් දෙක පියාගෙන හිත තුල නෙමේද තියෙන්නේ. සිත තුලයි තියෙන්නේ. ওই දරුවා ඉන්නේ එළියද හිතේද? ඒත් හිතේ ඔබ හුස්ම යනකොට ওই සිතේ තියෙන සංඥා විතරක් නේද හැසිරුවෙන්නේ? සංඥා විතරයි සර්. අන්න ඔබ 이르දිය දකිනවා. සඳහිරු අතින් පිරිමදිනවා. ඔබ රුවන්වැලි සෑය වන්දනා කරන ඇස් දෙක පියාගෙන මේ මොහොතේ සිටින්. ඔබ දැන් රුවන්වැලිසෑයේ ඉන්නේ. කාටද කියන්න පුළුවන් නෑ කියලා. ඔබ රුවන්වැලිසෑයට ගියත් කරන්නේ ඇස් දෙක පියාගෙන වඳින එක. ඔබ මෙතනදි වෙන්නේත් ඒ දෙයම නම් දෙකම සමාන නැද්ද? සමානයි. පෙරපසු නොවි දකින්නවා කියන්නේ ඒකයි. උඩ යම්සේද යටත් එසේ යට යම්සේද උදත් එසේ යතා පූරේ තතා තතෝ කිව්වේ ඒකයි. ඉතින් බුදුන් වහන්සේ මේ හොඳින් පෙන්නනවා. යතා පූරේ තතා පච්චා යත පච්චා තත පූරේ යත අදෝ තත උද්දං යත උද්දං තත අදෝ යත දිවා තත රත්තිං යත රත්තිං තත මේ සියල්ල සිතමයි ඔබට වැටහෙනවා දැන් මේ 이르දිය බඹලවතෙක් කයින් මේ බඹලවතෙක් කොහොමද වාසය කරන්නේ සිතින් වාසය කරන්නේ මේ සිතේ ඔබ දන්නා විතක්ක ਵਿਚාර ප්‍රීසුක ඒකාග්‍රතාව මේව සංසිඳන තැන මේ සිත සංඥා ප්‍රකට නොවන තැන අපි පෙන්නවා නාම රූප උපරජ්ජනේ වෙන තැන බ්‍රහ්ම ලෝකයයි. දැක්කද බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැහැටි? දැන් ඔබ ඉන්නේ බ්‍රහ්ම ලෝකයයි එහෙමනම්. හරි පුදුම කතාවක් කියයි. අය ඔබ අහලා තේනව නේද? ආලාර කාලම උද්දක රාමපුත්‍ර දිව ආහාරය අරගෙන බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා නේ විවේක ගන්නවා. මේ කියන්නේ දිවා ආහාරය අරගෙන අර අපි කියනවනේ පොඩ්ඩක් විවේකයෙන් ඉන්නවනේ. එතකොට ඇස් දෙක පියාගෙන සංඥා සුකුම කරොත් ප්‍රක්පලෝක ඉන්නේ. ඔක සාමාන්‍ය පෘථග්ජනයෙකුට කරන්න බෑ. මේක හැබැයි මේ ධර්මය අවබෝධ වුණු සුතවත් ඒ ආර්යයන් වහන්සේ නමකට ගැටලුවකුත් නෙමෙයි. බොහොම සරල සුන්දර කතාවක්. මහණෙනි මහණ මෙසේ සතර ඊදිපාද වැඩූ කල්ලි මෙසේ බෞල කළ කල්ලි සුද්ධ වූ මිනිස් බැව් ඉක්මව පැවති ඒ දිව්‍යමය සෝස්ත්‍ර ධාතුවේ දුර වූද ළඟ වූද මානුෂික සාදේශද අසයි. ඒ කියන්නේ මේ දිව්‍ය ලෝකේ වාසය කරන්නේ. ඇයි? සංඥා සුකුමයි. මේ බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. මෙසේ මහණෙනි මේ මහණ මෙසේ සතර ඊර්තිපාද වැඩු කල්හි මෙසේ බෞල කළ කල්හි සුද්ධ වූ මිනිස් බව ඉක්මවයි. අන මනුස්ස භාවය ඉක්මවා යනවා. පැවිදි දිව්‍යමය ස්වතේ ධාතුවේ දුර වූද ළඟ වූද මාන ඒ මානුෂික දෙසද අසයි. ඒ මේ දිව්‍ය ස්වභාවය ඔබට දැන් දකින්න ලැබෙනවා සිත තුළින්. සංඥා සුකුමෝන ස්වභාවයයි මේ පවසන්නේ. මහණෙනි මහණ සතර ඉරිදිපාද මෙසේ වැඩූ කල්ලි අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත යම් තම සිතින් පිරිසිද දනේ. ඔබට ඔබගේ මේ සිතේ සංඥා සුකුම ස්වභාවයේ මේ සත්‍ය දකින හිතේ ඒ සත්‍ය ඥානයේ ඇති ඒ irdipaදයේ තිබේනම් ඒ කියන්නේ බාහිර ඇත්තක් නොව සිතත් ඇත්තක් නොව නාම රූප වලින් මිදෙන සියල්ලෙන් මිදුණු ස්වභාවයයි සංඥා සුකුම ස්වභාවයයි ඒ තුළ මේ සියල්ලම ඔබ මේ ඔබ මේතෙක් යම් කිසි විදිහක රැවටිලා හිටියා නම් බාහිරින් මේ හැමදේම හිතන්නේ පෘ탁ජන පෘ탁ජන ඇසින් මේ ධර්මයේ දකින්න එපා ධර්මයේ ධර්මයේ දකින්න ඇසින්ම දකින්න එතකොට ඔබට මේ වැටහෙවි මහණෙනි මහණ මෙසේ සතර ඉදිපාද වැඩූ කල්හි අන්සතුන්ගේ ඒ සිත තම සිතින් පිරිසිද දනි සරාගසිතක් සරාගසිතයි දනි විරාගසිතක් විරාගසිතයි දනි සදෝස සිතක් සදෝස සිතයි දනි රාගදේශමෝ අන්නය සිත්වලත් පේන ගන්න එක විත දෝෂ සිතත් විත දෝෂ සිතක් යයි දනි සමෝහ සිතක් සමෝහ සිතක් යයි දනි විත මෝහ සිතක් විත මෝහ සිතක් යයි දනි සංකිට්ඨ සිතක් සංකිට්ඨ සිතක් යයි දනි වික්කිත සිතක් වික්කිත සිතකයි දනි. අමග්ගත සිතක් අමග්ගත සිතකයි දනි. මහග්ගත සිතක් මහග්ගත සිතයි දනි. සෞත්තර සිතක් සෞත්තර සිතයි දනි. අනුත්තර සිතක් අනුත්තර සිතයි දනි. අසමාහිත සිතක් අසමාහිත සිතයි දනි. සමාහිත සිතත් සමාහිත සිතයි දනි. අවිමුක්ත සිතක් අවිමුක්ත සිතයි දනි විමුක්ත සිතක් විමුක්ත සිතයි දනි දැන් සෑම සිතකම ස්වභාවය මේ සුකුම ස්වභාවයට මේ සංඥා නිරෝධය තුළ අපි ඒ විදිහටයි ඒක මේ මේ සංඥා අபிසංකරණ නිරෝධයක් මෙතන සුකුම ස්වභාවයක් ප්‍රකට වෙන්නේ නැහැ මේ ස්වභාවය තුළ හමු වෙනවා. මහණෙනි මහාන සතර ඉරිදීපාද මෙසේ වැඩු කල්ලි මෙසේ බහුල කළ කල්ලි නන් වැදෑරුම් පෙරවිසූ කඳ පිළිවෙත් සිහි කෙරෙයි. ඒ මේ සිත් પરම්පරාව හැදෙන ඇටි හොඳින් දකින්න ලැබෙනවා. මෙන්න මේ සත්‍ය දකින විට. ඒ මෙසේ එක් જાතියෙක් જાති දෙකක් જાති තුනක් જાති හතරක් જાති පහක් જાති දසකක් ඒ 40ක් මේ විදිහට જાති දහසක් 500000ක් මේ විදිහට නොඑක් නැසෙන කල්පද නොඑක් වැඩෙන කල්පද නොඑක් නැසෙන වැඩෙන කල්පද අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් අහවල් ඇත්තෙම් මේ මෙබඳු නම් ඇත්තෙම් ගොත් ඇත්තෙම් පෙර මෙබඳු ආහාර ඇත්තේ මෙබඳු සුවඳ ඇත්තේ මේ ඇසුරු සහිත ඒ නන්වදෑරුම් පෙරවිසූ කඳ පිළිවෙත් සිහි කෙරේ. මහණෙනි මහන සිව් ඉදුපා මෙසේ වැඩු කල්ලි මෙසේ බහුල කළ කල්ලි විසුද්ධ වූ මිනිස් ඇස ඉක්මව දිව්‍ය ඇසින් දකි. අන්න ධම්ම චක්කුසේ අවදි වෙනවා කියන්නේ අපි මේ සිත තුළින් 31 ලෝක ධාතුව දකින ආකාරයත් අපි ඔබට පෙන්වුවා ඒ සංකාර උප්පත්ති සූත්‍රය තුළ 31 ලෝක ධාතුවම සිත තුළින් දකින ආකාරය. මෙතනත් බුදුන් වහන්සේ මේ 이르දිමේ සූත්‍රය තුලත් ඒ දේම පවසනවා. මේ ඒ චුතේ උපත් උපදින හීන ප්‍රනීත මනා වර්ණ ඇති නපුරු වර්ණ ඇති මේ බවත් සත්වයෝ කාය දුස්සරිතයෙන් යුක්ත වූවා වූ වාග් දුස්සරයෙන් යුක්ත වූවා වූ මනෝ දුත්තර චරිතයෙන් යුක්ත වූවා වූ ආර්යයන්ට උපවාද කරන්නා වූ මිත්‍යා දෘෂ්ටි ඇත්තා වූ මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වන්නා වූ කාබු මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති ඒ විසව පවතින ඒ නිරයට පැමිණේ මේ බවත් සත්වයෝ වන්නාහි කාය සුචරිතයේ යුක්තව වාක් සුචරිතයේ යුක්තව මනෝ සුචරිතයේ යුක්තව ආරූපවාද නොකරන්නා සම්මා දෘෂ්ටිය ඇතිහ සම්මා දෘෂ්ටි කර්ම සමාදන් වූ ඔහු කාබු මරණින් මතු ඒ සෝබන ගති ඇති සංකලවට පැමිණේ මෙසේ විසුද්ධ මිනිස් සැස ඉක්මව පැවති දිවසින් සත් දකි ඒ උපදින හීන ප්‍රනීත ඒ ඒ සුගත යථා කර්මෝපාංග සතුන් දැනගනි. මහණෙනි, මහණසියු ඉදපා මෙසේ වැඩූ කල්ලි මෙසේ බහුල කළ කල්ලි අස් ඒ ආශ්‍රවයන් ශය කිරීමෙන් අනාශ්‍රව වූ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් දුටු දැමීම තමා විසින් වෙසසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. එතකොට බුදුන් වහන්සේ මෙතන මනාකොට පැහැදිලි කරනවා අපි ඔබට නිතරම පවසන දෙයක් තේනවා. මේ ධර්මයේ අවබෝධයක් නැතිව යමෙක් කියනවනම් මට කර්ම විපාක නැහැ. මට මරණින් මත්තේ උප්පත්තියක් නැහැ කියලා ඔහු මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඔහුට ඒ දේ සිද්ධ වෙනවා. අපි මේක නිතරම කියන දෙයක්. මේ උත්තේජයට යන්න එපා කියන එක. සාස්වතයත් උත්තේජයත් අපි හඳුනා ගන්න ඕනේ. අතනත අන්තවලින් මිදුණු දහමක් බුදුදහම කියලා අපි හඳුනා ගන්න ඕනේ. එතකොට මේ සත්‍ය අවබෝධ වෙනවා නම් පමණයි යමෙකුට නැවත උප්පත්තියක් නැති වෙන්නේ. මිත්‍යා දෘෂ්ටියේ ඇතිතාක් ඒ දෘෂ්ටිගත ඒ දෘෂ්ටිගත අසෘතවත් පෘථග්ජනයා මේ සසර ඕගයට අසු වෙනවා කිව්වේ ඒකයි. අපි ඔබට නිතරම පෙන්වුවා නැවත උපදින ආකාරය, නැවත භවයේ සකස් වෙන ආකාරය, නැවත මේ සසර ඕගයක් ගැන ඇයි මේ අපි කතා කරන්නේ කියලා. මේක අපි පෙන්වුවා මේ රාග දේශමෝ යම්කිසි ප්‍රමාණයකටද තියෙන්නේ. ඒ ප්‍රමාණයටම මේ භව කතරේ අපි දුකට වැටෙනවා. මේක අපි විවිධාකාර පැතිකඩයන් ඔස්සේ ඔබට ඉදිරිපත් කරා. මේ පැහැදිලි කිරීම ඊටාම වටිනවා. ඇත්තටම මේ සත්‍ය අවබෝධකින් තොරව නම් කිසිවෙකු දුකෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. රාග දේශ මොහ යම්කිසි ප්‍රමාණයක්ද ඒ තරම්ම කම්පණය වෙනවා නම් ඒ තරම්ම ආත්මීය ස්වභාවයක් ආත්මීය දැනීමක් ආත්මයක් ඇසුරු කරනවා නම් නැවත උප්පත්තියක් තියෙනවා. මේ ගෝර සසරේ ඊටම භයානකයි. රාග දේශමෝ කෙලස් තුනී වෙන එකටයි අපි මේ ඉද බික්කවේ බික්කෝ මේ ශාසනේ සිත පිරිසිදු වෙන එකටයි පින කියලා කිව්වේ. පින කියන්නේ ඔය අනිත් ආගම් වල එකතු කර තියෙන එක දැන් බුදුදහමේ කියලා සමහරු කිව්වට ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ account එකක දානවා වගේ මේ කරන දේ රැස් වෙන එකක් නෙමෙයි. තමන් එක සුදු රෙදි කඩක් දුන්නත් ඒ තමන්ගේ හිතේ තියෙන තණ්හාව, රාග දේශමෝ කෙලස් ෂය වෙනවා නම් යම්කිසි ප්‍රමාණයකටද ෂය වෙන්නේ. ඒ ප්‍රමාණයටයි පින කියලා කියන්නේ. මේ ඉදබික්ක වේබික්කු මේ ශාස්ත්‍රයේ පින කියන්නේ රාග දේශමෝ ෂය වෙන ප්‍රමාණයට, සිත පිරිසිදු වෙන ප්‍රමාණයට. මේකේ අපි දානයක් දෙනවා කියන්නේ අපේ තියෙන අල්ලගත්ත දෙයක් අත්හරින එකක්. නැතුව කොහෙවත් රස කරන එකක් නෙමෙයි. account එක දාන එකක් නෙමෙයි. මේකේ ඇත්තටම තේරුම නම් account එක හිස් වෙන එකයි නිවන කියන්නේ. මේ සුගතිය කියන්නේ ඝන සංඥා සුකුම වෙන එකට. සංඥා අபிසංකරණ නිරෝධයක් මේ නිවන් මඟ. ඒ කියන්නේ අපි සුගතියට යන්නේ ඒ විදිහටමයි. නියත සම්බෝධි පරායනයි කියන්නේ නියත සුගති පරායනයි කියන්නේ මේ දාන ගොඩාක් දීලා එහෙනම් මල්ලිකා දේවිය අසිදිසි මහා දාණය දුන්නා. එහෙනම් යන්නේ පැසුගතියට. දාහනේ ලොකුවට දුන්නට සුගතියට යන්නේ හැබැයි හිත ඇතුලේ තණ්හාව අඩු වුණොත් අන්න යා සුගතියට යනවා. මේකයි අපි කිව්වේ බෞද්ධයා රැවටෙන්න එපා. දීර්ඝ කාලයක් මේ ධර්මයේ ඉස්මතු වෙලා තිබුණේ නැහැ. දැන් සත්‍යය හෙළි වෙනවා. බෞද්ධයාට තියෙනවා සිත පිරිසිදු වෙනවා කියන්නේ තුන් සිත පහදවා පින්දාම් කරනවා කියන්නේ රාග, දේශ, මෝහ තුන් සිත පිරිසිදු කරනයි. ඒ පිරිසිදු කර ගන්නයි ඔය හැමදේම කරන්නේ. ඔබ රැවටෙන්න එපා. ඔබ පන්සලට යනවා විවිධාකාර රූපාඹල තියෙනවා. ඒවැ බ්‍රහ්ම ලෝකවල රූපයි කියලත් කියනවා. එහෙම දෙයක් කොහෙවත් ඔබට බාහිරින් හම්බ වෙන්නේ ඔබේම සිත ඔබේම සිතේ රාග තුනී වෙන තැනයි ඒ සුකුම ස්වභාවයයි ඔබ දන්නවා මේ සිත තුලින් දැකලයි නිවන් දකින්නේ. ඒ සිත තුලයි ඔය බ්‍රහ්ම දිව්‍ය ඔය සියලු සුගතියන් මේ තම සිතමයි. තමාගේම සිතේ ගින්න නිවෙන තැනයි තියෙන්නේ. එළියේ කොහෙවත් නෙමෙයි. රැවටෙන්න යන්න එපා. සැබෑ බෞද්ධයෙක් වෙන්න. නැත්තම් ඔබ ඔබ අපරාධයක් කරගන්නවා. ඔබට මේ මනුස්සාත්ම භාවය අති දුර්ලභයි. හැබැයි මේ මනුස්සාත්ම භාවය විතරයි ඔබට පුළුවන් වෙන්නේ මේ ගලපලා මේ නැවත උපදින තියෙන ගින්න නිවා ගන්න. මේ නැවත දුගතියකට වැටෙන්න තියෙන ගින්න නිවන්න වෙන කිසිම භවයක ඔබට බෑ. කිසිම භවයක ඔබට හම් වෙන්නේ මේ ගින්න නිවෙන්න තියෙන්නේ මනුස්ස භවය විතරයි. ඒ දුර්ලභ manussත්වං ඒ මනුස්ස භවයක ඉපදිලත් නියපොත්තට ගත්ත පස්ටික වගේ බොහොම ටිකටයි මේක වැටෙන්නේ. දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං. සත්‍ය ධර්මයේ ඇසීම පහසු නැහැ. දුර්ලභං ශන සම්පatti මේෂණ සම්පත්තිය මේ අවබෝධයේ මේෂණේ මේ මොහොත මේ මොහොත විතරමයි හැම මොහොතක්ම ඒ දැකීමත් පහසු නැහැ. දුර්ලභම් ප්‍රතිරූපදේශ වාසේච. තමන්ගේ කකුලේ මණික් ගලක් වැටුණත් වැදුනත් තමන් දන්නේ නැත්තම් මණික් අඳුනන්නේ නැත්තම් ඔබත් හරියට අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ මැරිලායි. බොහොම පරිස්සම් වෙන්න. මේක සෙල්ලමක් නෙමෙයි. අපි බොහොම සීයෙන් කටයුතු කරන්න ඕනේ. එහෙමනම් සෑම බෞද්ධයෙකුටම දැස් සැරෙන්න මේ ධර්ම පැහැදිලි කිරීම මේ සද්ධර්ම ශ්‍රවණේ යහපතටම හේතුවක් වෙන්න ඕන. අසරණ බෞද්ධයින්ට අද සමාජයේ සැඟවුණු ධර්මයේ හෙලි කළ දෙන්න එක ඒ අමෙක්කේට ඒ අවබෝධය නම් ඒ හෙලි කිරීම ඒ කල්යාර මිත්‍රයාගේ පණිවිඩයයි. ඒ දරා ගැනීම ඔබගේ යුතුයකමයි. අප අපගේ යුතුයකම ඉටු කරනවා. ඔබ ඔබගේ යුතුයකම ඉටු කරන්න. ඔබගේ සසර ඔබ විසින්ම සාදාගත් සසර. එය ඔබටමයි බාර. ඔබ ඔබගේ දැකලා සත්‍ය දැකලා ඔබ මිදෙන්න උත්සාහ කරන්න. ඔබගේ කටයුත්ත කරන්න. ඔබ දුගතියට වැටෙනවා. මෙලව මිහි පිට වාසය කරන මනුස්ස සංහතියට වඩා කූඹි සංහතිය විශාලයි. පණුව සංහතිය විශාලයි. මිනිස්සු ඉන්නේ බොහොම ටිකයි. මේ ටිකත් කරන්නේ විකාරයක්. ඒිනුත් බොහොම ටිකයි. මේ සත්‍ය දැකලා ඔය සංහාරේ ඔය තිරියන් ලෝකවලට යන්නේ නැතුව ගිලියෙන්නේ. බොහොම පරිස්සම් වෙන්න. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි.